චූලාස්තපුර කියලා සූත්‍රයකුත් තියෙනවා. නමුත් මේ සූත්‍රය මහා අස්සපුර සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව පින්තුනි සිද්ධ කළේ අංග ජනපදයේ අංග ජනපදයේ අස්සපුර කියන කුඩා නගරයේදී තමයි බුදුරජාණන් වහන්සේ මේ මහා අස්සපුර සූත්‍රය දේශනා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ විසුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා මහණෙනි මහා ජනතාව ඔබව හඳුන්වන්නේ ශ්‍රමණයන් හැටියට. ඒ වගේම ඔබත් කවුද කියලා ඇහුවාම උත්තර දෙන්නේ අපි ශ්‍රමණයෝ කියලා තමයි උත්තර දෙන්නේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ජනතාව ඔබව හඳුන්වන්නේ ශ්‍රමණයන් හැටියට. ඒ වගේම ඔබත් ඔබව හඳුන්වලා දෙන්නේ ශ්‍රමණයන් හැටියට. ඉතින් ඔය විදිහට ශ්‍රමණ නාමෙන් හඳුන්වන ශ්‍රමණ භව පවසන ඔබට තියෙන්නට ඕන මේ ගුණාංග මොනවාද? නැත්නම් ශ්‍රමණ භාවයේ ඇති කරන ඒ ಗುಣ ධර්ම මොනවාද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි කළේ. එතකොට පින්නතුනි මේ ශ්‍රමණ භාවයට පත්වන ඒ වගේම මේ බ්‍රාහ්මණ භාවයට පත්වෙන කෙනා තුළ තියෙන තෝන ಗುಣධර්ම තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. මේක සම්පූර්ණ වික්ෂුන් වහන්සේලාට දේශනා කරපු සූත්‍රයක්. හැබැයි පින්නතුනේ දැන් මේ ශ්‍රමණ කියන වචනේ මේ භික්ෂුන් වහන්සේලාට අයිති වෙනවා තමයි. නමුත් ශ්‍රාවකයන් හැටියට මේ පින්නතුල්ලාටත් මේ දේශනාව ඉතාම වැදගත් දේශනාවක්. මොකද අපි ගිහි පැවිදි දෙපක්ෂයක් වුණත් අපි දෙපක්ෂයේම යන්න තෝරන එකම ආර්ය අෂ්ටාංග මාර්ගය. නැතුව ගිහි අයට වෙනම මාර්ගයක්, ප්‍රවෘජිතයාට වෙනම මාර්ගයක් කියලා මාර්ග දෙකක් නැහැ. ඉතින් ප්‍රවෘත්ති ත්‍යාගයේ ගමන වේගවත් නමුත් ජී ජීවිත ගත කරන අයගේ ගමන බොහොම මන්දගාමී ගමනක්. එහෙම නැතුව පැවිද්දාට එක මාර්ගයක් ගිහියාට එක මාර්ගයක් කියලා මාර්ග දෙකක් නැහැ. ඉතින් බොහෝ සූත්‍ර දේශනා උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ වික්ඛවේ කියලා. වික්ඛවේ කියලා ආමන්ත්‍රණය කළාට පින්නසින එක භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිසතම ආමන්ත්‍රණය කිරීමක් තමයි මහණෙනි කියලා ආමන්ත්‍රණය කරන්නේ. හැබැයි ඉතින් මේ සූත්‍රය නම් කෙලින්ම වික්ෂුන් වහන්සේලාට වදාළ දේශනාවක්. නමුත් ගිහි පින්නතුන්ලාටත් මේ දේශනාවෙන් ගන්න තියෙන ආදර්ශ බොහෝමයක් තියෙනවා. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ මේ විදිහට පැහැදිලි කළාම මේ ශ්‍රමණ භව ඇති කරන නැත්නම් මේ බ්‍රාහ්මණ භව ඇති කරන ಗುಣධර්ම මොනවාද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා. තථාගතයන් වහන්සේ මේකට පිළිතුරුත් ලබා දෙනවා. ශ්‍රමණ භව ඇති කරන ඒ වගේම බ්‍රාහ්මණ භාවය ඇති කරලා දෙන ගුණාංගය තමයි පළවෙනි ගුණාංගය තමයි භවට ලැජ්ජා වීම. කයෙන් වචනයෙන් සිතින් අකුසල් කරන්ද කියන ලැජ්ජාව. ඒ වගේම දෙවැනි එක තමයි බය. බය කියලා කියන්නේ පින්නතුනි කයෙන් වචනෙන් සිතින් අකුසල් කරන්න තියෙන බය. එතකොට බලන්න මේ ශ්‍රමණ ජීවිතේ අත්‍යවශ්‍ය ගුණාංගයක් තමයි හිරියොත්ප්ප දෙක. හිරියොත්ප්ප දෙක නැත්නම් මේ ශ්‍රමණ භාවය රැකෙන්නේ නැහැ. ලැජ්ජා, බය. ඒතර මේ පින්නතුන්ලාගේ ජීවිතේ උනත් එහෙමයි ගිහි ශ්‍රාවකයන් හැටියට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන පින්නතුල්ලා හැටියට මේ ඇත්තන්ට තියෙන්න ඕන පළවෙනි ගුණාංග දෙක තමයි හිරියොත්ප්ප දෙක. නැත්නම් ලැජ්ජා බය කියන මෙන්න මේ ගුණාංග දෙක. එන්නතුනි මේ හිරියොත්ප්ප කියලා කියන්නේ චෛතසික දෙකක්. චෛතසික කියලා කියන්නේ මොනවද? සිතුවිලි. සිතුවිලි දෙකක් තමයි හිරිය කියලා කියන්නේ ඔත්තප්පේ කියලා කියන්නේ. හැබැයි මේ ශාසනයේ ಗುಣධර්ම පුරණ ගිහි වේවා, පැවිදි වේවා ඕනෑම කෙනෙකුට අත්‍යවශ්‍ය ගුණාංග දෙකේ තමයි හිරි ඔත්තප්ප කියන මේ දෙක. දැන් බලන්න පින්නතුනේ කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්න ලැජ්ජා නැත්නම් කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්ට බය නැත්නම් අනිවාර්යෙන්ම යාට මේ ධර්ම මාර්ගේ යන්න පුළුවන්ද යන්න බෑ ඒ නිසා මේ ගිරියොත්ප්ප දෙක ශ්‍රමණ භාවයේ ඇති කරන මූලික ගුණාංග දෙක ජීවිතයක් ධර්මයෙන් ආරක්ෂා කර ගන්නට ධර්මයෙන් පිළිසරණක් ලබා ගන්නට අනිවාර්යෙන්ම තියෙන්න ඕන ගුණාංග දෙකක් තමයි හිරි ඔත්ප්ප කියන මෙන්න මේ දෙක. ඉතින් මේවා පිළිබඳව හොඳට අහලා තියෙන නිසා අපි වැඩි වැඩියෙන් විස්තර කරන්න යන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි කයෙන් වචනයෙන් සිතින් වැරදි කරන්ට අපි ලැජ්ජා වෙන්නට ඕන. සමහර අය පින්නතුනි ලැජ්ජා වෙන්නේ වෙනත් වෙනත් දේවල් වලට. සමහරු පාපතර වෙලා තමන් කරන අකුසලයේ කියන්ට තරම් සමහර එක බොහොම වර්ණනා කරලා කියනවා. මං අරක කළා මේක කළා අර දේවල් කරා මේ දේවල් කරා hina වෙවි කියනවා. ඒ කියන්නේ මේ හිරිය කියන එක පොඩ්ඩක්වත් නැහැ. ඒ වගේම පින්නතුනේ බය කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් මෙයන්ට පේනවා දැන් අපි මනුස්ස ජීවිතයක් ගත කරන පිරිසක් දැන් බලන්න ඔය පාර අයිනේ සමහර වෙලාවට බොහෝම දුබලාය. හිතට සෙවණක් නැහැ. ඒ වගේම හිතට නිවණක් නැහැ, කුසට ආහාරයක් නැහැ, ගතට වස්ත්‍රයක් නැහැ. පුදුම විදිහට දුක් විඳින අය ඉන්නවා. එහෙම අය දැකලා කල්පනා කරන්තුන අනේ මේ කෙනා සංසාරයේ හොඳටම අදත්හාදානය කරලා තියෙනවා. හොරකම් කරලා තියෙනවා. ඒ හොරකම් කරපු නිසා මෙයා උප්පත්තියේ ඉඳලම දිලුන්දේ දුප්පතේ. අනේ මම නම් මොන අවස්ථාව ලැබුණත් මම හොරකම් කරන්නේ නැහැ කියලා අරකට බය වෙනවා. අන්න ඒක තමයි මෙතන වත්තාප්පේ කියලා කියන්නේ. ඒ වගේම දැන් දුර්වල පුද්ගලෝ ඉන්නවා. කතා කරන්න බැරි අය ඉන්නවා. ඒ අය දැක්කාම ඔන්න Taman හිතන අනේ මෙයා සංසාරේ බොරු කියලා කියනවා. ඒ වගේම මේ ප්‍රලාප හිස් වචන කියලා කියනවා. ඒ නිසා තමයි මේ විපාකේ ලැබිලා තියෙන්නේ. අනේ මගේ ජීවිතේ නිසාවත් මම බොරු කියන්නේ නැහැ කියලා අන්න බය ඇති කරගන්න. ඊළඟට පින්නතුනි ඔය දුබල පුද්ගලයෝ ලැබෙත් හම්බෙනවා. එවැනි පුජ්‍යලය හම්බ වුණාම අපි කල්පනා කරන්න ඕනේ මෙන්න මේ මේ වැරදි කරලා තියෙනවා. මේ වැරදි කරපු නිසා තමයි මේ වගේ ජීවිතයක් ලැබලා තියෙන්නේ. උමතු පුජ්‍යලය අපට දකින්න ලැබෙනවා. අනේ සංසාරයේ මේ අය මත්පැන් පානය කරලා තියෙනවා. මම නම් මගේ ජීවිතේටවත් මත් වතුර ටිකක් අතේ තියන්නේ නැහැ කියලා අරකට බය වෙනවා. ඊළඟට පින්නතුනි උපතේ ඉඳලාම සමහර අය පුදුම විදිහේ ලෙඩුයි. ඉතින් සංසාරේ ප්‍රාණඝාතය කරලා තියෙනවා. ප්‍රාණඝාතය කරපු නිසා උපතේ ඉඳලාම ලෙඩු. අන්න බය ඇති කර ගන්නවා. එතකොට පින්නතුනි පවට ලැජ්ජා බය නැත්නම් එයාට මේ ධර්ම මාර්ගය යන්න පුළුවන් කමක් නැහැ. එනිසා ශ්‍රමණ භාවයේ ඇති කරන ගුණාංග දෙක තමයි හිරි ඔත්තස්ස දෙක ශ්‍රාවක භාවයත් රැකලා දෙන. දැන් ගිහි ශ්‍රාවක භාවය වුණත් රැකලා දෙන පළවෙනි ගුණාංග දෙක තමයි විරියොත්ප්ප කියන මෙන්න මේ ගුණාංග දෙක. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉතින් මේ ශ්‍රමණ භාවයේ ඇති කරන මේ ගුණාංග දෙක තිබුණා දැන් අපට ඒක ඇති. ඔය ටික කරගත්තාම මැදයි අනිත් ඒවා ඕන නැහැ. මෙතනින් එහාට ශ්‍රමණ භාවයක් නැත්නම් වෙන දේවල් දිනු කරන්න ඕන නැහැ කියලා එහෙම අදහසක් ගන්න එපා කිය. ඉරියොත් අප දෙකෙන් විතරක් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි තව දුරටත් ඕගොල්ලෝ හික්මෙන්නට ඕන ශ්‍රමණ භාවයෙන් හඳුන්වලා දෙන්න. තව දුරටත් හික්මෙන්න ඕන කොහොමද? කය, වචනය, හිත කියන මේ තුන් දොර සංවර කරගන්න ඕන. පින්නතුනි දැන් කයෙන් වොන වැරදි තියෙනවානේ. කානගත, අදත්තාදාන, කාමිත්‍යාචාර මෙන්න මේ වගේ වලකින්න ඕන. වචනයෙන් වන වැරදි තියෙනවානේ. ඒ තමයි මුසාවාද, පිසුනාවාද, සම්පප්පලාප, පරුසාවාද මෙන්න මේවා. මේ වගේ වලකින්න ඕන. හිතින් වෙන වැරදිත් තියෙනවා අවිද්‍යා, විසම ලෝභ, මිත්‍යා දෘෂ්ටි. මෙන්න මේ වගේ වලකින්නට ඕන. ඒ කියන්නේ හොඳ සම්මා සංකල්පයක් තියෙන්නට ඕන. එතකොට දැන් බලන්න කය සංවර කර ගැනීම පින්නතුලට පැහැදිලි දැන් අපිට ශික්ෂාපද දැන් මේ කය සංවර වෙන ශික්ෂාපද රාශියක්. අපි කිව්වා කාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර. මේ වගේ අපි රැකෙන්න මේක සාමාන්‍යයෙන් අට කතාවල තියෙන මේ කය සංවර කරගන්න ටිකක් හරි පහසුයි. හැබැයි ඊට වඩා අමාරුයි වචනේ සංවර කරගන්න. දැන් බලන්න අපේ වචනේ නිසා අපි කොච්චර අකුසල් කරගන්නවා. පින්නතුනේ මේ පංචශීලය අපි සාමාන්‍යයෙන් ගණන් ගත්තේ නැතුවට සමහර අය හිතනවා ඒක ඉස්තර දෙයක් නෙවෙයි කියලා. නමුත් මේ පංචශීල ප්‍රතිපදාව ඇතුලේ මුළු ආර්ය අෂ්ටාංග මාර්ගයම කියන. මේ ශාසනේ පුංචි පුංචි දේවල් කියලා ಗುಣධර්ම අතහරින්න බෑ. පොඩි දේවල් වලින් තමයි ලොකු දේවල් බවට පත් වෙන්නේ. දැන් බලන්න සමහර කෙනෙකුට ඊර්ෂ්‍යාව ඇති වෙනවා නම් එයාට සම්මා සංකප්ප ඇති කරගන්න පුළුවන්ද? බෑ. දැන් සමහර අය කියනවා දැන් සමහර වෙලාවට හිතේ ඊර්ෂ්‍යාව පුදුම විදිහට තියෙනවා. නමුත් ඊර්ෂ්‍යාව තියාගෙන තින් කියනවා කොහොම හරි මේ සංසාරයෙන් ගොඩ වෙන්න ඕන දැන් හිතේ ඇති. ඉතින් මම දැන් මේ විපස්සනා භාවනාව කරන්නේ මං ආයතන අනිත්‍ය වශයෙන් දකින්න වචන වලින් කියනවා. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි ඔය විදිහට කියනවා. හැබැයි පින්නතුනි හොඳට අභ්‍යන්තරයට ගිහිල්ලා තමන්ම බැලුවොත් තමන්ගේ සිතෙන් සිතේ ඊර්ෂ්‍යාව පිරීලා. ක්‍රෝධේ වලිගැනි පලිගැනීම පිරීලා. ඒතර වචනෙන් කිව්වට හරියන්නේ නැහැ. ඒ නිසා අපි මේ සංකල්පනාවේදී පළමුවෙන් කරන්නට ඕන ලෞකික සම්මා සංකප්පය ඇති කරගන්න ඕනේ. ලෞකික සම්මා සංකප්පය කියලා කියන්නේ කෙනෙක් සතුටෙන් ඉන්නවා නම් මුදිතාව ඇති කරගන්න ඕනේ. ඒ වගේම කරුණා මෛත්‍රී ගුණ ඇති කරගන්න ඕනේ. ඊර්ෂ්‍යාව සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනේ. ලෞකික සම්මා සංකප්පය ඇති කරගන්න නැතුව ලෝකෝත්තර සම්මා සංකප්පයක් ඇති කරගන්න පුළුවන්. බෑ. ඒ නිසා ඊර්ෂ්‍යාව තියෙන හිතක කවදාවත් අනිත්‍ය දකින්න යථාර්ථවාදීව බෑ. වචනෙන් කියන්න පුළුවන්. යම්කිසි අවබෝධයක් ඇති කරගන්නත් බැරි වෙන එකක් නෑ. නමුත් පින්නතුනේ අනිත්‍ය ලක්ෂණය හොඳටම තේරුම් කරගන්නට මේ ලෞකික පැත්ත ඉස්සලා හදාගෙන ඉන්නවා. එහෙම නැති වුණොත් ලෝකෝත්තර පැත්තක් හදන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් මේ සූත්‍ර දේශනාවේ මුල ඉඳලාම කියන්නේ මේ පුංචි පුංචි ಗುಣධර්ම මේවා අපි දන්නවා කියලා හරියන්නේ නැහැ. දන්න දේවල් ජීවිතයට ගලප ගන්න අපි මහන්සි ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ යෝපන බික්කු ධම්මානුධම්ම ප්‍රතිපන්නෝ විහෙරති. සාමීචි පටිපන්නෝ අනුධම්මචාරී සෝ තථාගතං සක්කරෝති ගරුකරෝති මානේති පූජේති පරමාය පූජාය පටිපත්ති පූජාය. මහණෙනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිව්වණක් පිරිස මට කළ යුතු උසස්ම පූජාව මට කළ යුතු උසස්ම සත්කාරය මට කළ යුතු උසස්ම බුහුමණේ තමයි මෙන්න මේ ප්‍රතිපත් පූජාව. එතකොට අපේ සරුවත්ඥන් වහන්සේ අපි සරණ ගිය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෝ අපෙන් බලාපොරොත්තු වෙන්නේ පින්න පිළ වෙන කිසිම දෙයක් නෙවෙයි ප්‍රතිපත්තියමයි. උන්වහන්සේ වෙන ආමිෂයක් අපින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආමිෂ පූජාවක් පවත්වන්නේ අපිට කුසල් රැස් කරගන්න. එහෙම නැතුව තථාගතයන් වහන්සේ ශ්‍රාවක වූ අපින් බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිපත්තියමයි. එදා කුසිනාරානුවර උපවත්තන කියන සල්වනේ අර කිරිනුවන් ඇඳේ වැඩ ඉඳගෙන තථාගතයන් වහන්සේ අපෙන් ඉල්ලුවේ අනේ මහණනි මට කරන ලොකුම සත්කාරය මට කරන ලොකුම ගෞරවය මට කරන ලොකුම බුහුමණය තමයි මෙන්න මේ ප්‍රතිපත්තියෙන් තථාගතයන් වහන්සේට පූජා කිරීම. ඒ නිසා පින්නතුනි මේ දේශනා අහනකොට නුවණ තියන අය මේවා තමන්ගේ ජීවිතයට ගලප ගන්න මහන්සි ගන්නවා. ඒක තමයි මේ බණ ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල. එහෙම නැතුව ආ අපි දන්නවා, ඔය ටික දන්නවා. එහෙම කියලා හරියන්නේ නැහැ. එතකොට දැන් ශ්‍රමණ භාවයේ ඇති කරන දෙවනි ධර්මතාවය තමයි කයයි වචනයයි සිතයි සංවර කර ගැනීම. ඒතර අපි කතා කරේ මේ වචනය ගැන. පින්නතුනි වචනය සංවර කර ගන්නට අමාරුයි කියන එක දහම් පොත්වල පවා සඳහන් වෙනවා. දැන් බලන්න මේ මේ පින්නතුන්ලාගේ ජීවිත ගත්තොත් මේ අත්හන්ට වැඩිම ප්‍රශ්න වෙලා තියෙන මොකක් නිසාද? වැඩිම ප්‍රශ්න වෙලා තියෙන්නේ කට නිසා. නැද්ද? බලන්න දැන් කට සංවර කරගන්න බැරි කම නිසා කොච්චර ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔයාට මෙහෙම කිව්වා, අරම කිව්වා, ඇත්තද? ඉතින් ඔය බලන්න වචන එහාට මෙහාට යනවා. ඇති ප්‍රශ්නෙකුත් නෑ. මේ වචන නිසා විශාල ක්ලේශ ධර්මයන් ඇති වෙනවා. ඒ නිසා වචනය හොඳට සංවර කරගන්නට ඕන. ඉතින් බලන්න හිස් වචන. දැන් සමහර වෙලාවට මුසාවාද කිව්වේ නැතත් අපේ අතින් කොච්චර හිස් වචන කියවෙනවද? නිකම් ප්‍රලාප කොච්චර අපි කියනවද? ඒවා පින්නතුනි සම්මා වාදද? නෑ ඒවා මිත්‍යා වාදා. ඒ නිසා සම්මා වාචාය අපි දිනු කර ගන්නට ඕනේ. දැන් සාමාන්‍යයෙන් ජීවිතයක් ගත්තොත් මිත්‍යා වාචාද වැඩි සම්මා වාචාද? මිත්‍යා වාචා. මොකද සම්මා වාචා නැත්තරම් නේද? මොකද බොහෝ වෙලාවට හිස් වචන කතා කරනවා, බොරු කියනවා, පරුස වචන කියනවා. ඔය නොඑක් නොඑක් වචන කතා කරන නමුත් අර්ථාන්විත වචන අපෙන් පිට වෙනවා හරිය අඩුයි. පින්නතුනි බුදුරජාණන් වහන්සේ විසුන් වහන්සේලා වන අපට වදාළේ සම්නිපතිතානං වූ භික්ඛවේ ද්වං කරණීයං. මහණනි එකතු වුණාම වැඩ දෙකක් කරන්න පුළුවන්. එක්ක නිශ්ශබ්ද වෙන්න පුළුවන් නැත්නම් ධර්මයේ කතා කරන්න පුළුවන්. දැන් බලන්න මේ පින්නතුල්ලා වුණා අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කතා කරලා නිශ්ශබ්ද වෙනවා නම් අපට මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වගේම සමාජයේ නිතින්ම ගෞරවයක් ලැබෙන ඔය දොඩවදඩ ඉන්න අයට ඒ වෙලාවට hina වෙලා කට්ටිය යාවි. නමුත් එයා සමාජයෙන් පිරිහෙනවා. නමුත් අවශ්‍ය වචනේ අර්ථාන්තව කතා කරන අයට නිතින්ම මේ සමාජයෙන් ලොකු පිළිගැනීමක් පවා ඇති වෙනවා. ඒ වගේම සම්මා වාචා දිනු කළා වෙනවා. ඒ වගේම ශ්‍රාවක භාවය ඇති කරගත්තා වෙනවා. එනිසා මේ පින්වත් හැමෝම ඔය රකින්න අමාරු වචනේ සංවර කර ගන්නට ඕන. මේ වචනේ සංවර කර ගැනීම කියලා කියන්නේ කුංචි දෙයක් නෙවෙයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීමක් සම්මා වාචා කියලා මාර්ගාංගයක් තියෙනවනේ. ඒක සමහර වෙලාවට බලන්නදී කුංචි දෙයෙන් ඒක නිවන පිණිස උපකාර වෙන හැටි. ඊළඟට පින්නතුනේ සිත සංවර කර ගැනීම. ඉතින් සිත සංවර කර ගන්න පින්නතුනේ ඒක භාවනා ක්‍රම තියෙනවා. දැන් අපිට පුළුවන් භාවනාවකින් අපේ හිත ඒකාග්‍රතාවයක් නැත්නම් චිත්ත සමාධියක් ඇති කර ගන්නට. අන්න ඒ තුළින් පුළුවන් හිතේ සංවරභාවය ඇති කර ගන්නට. ඒ නිසා පින්නතුල්ලාගේ කයයි වචනයයි දෙක හොඳට රැකෙනකොට හිත ඉබේටම සංවර වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ හිතට ශික්ෂාපද පැනෙන්නේ නැහැ. හිතට ශික්ෂාපද පනවලා බේරන්න පුළුවන් කමක් නැහැ. කයයි වචනයයි සංවර වෙන තරමට සිහිය නුවණ දිනුවන තරමට හිත සංවර වෙනවා. එතකොට බලන්න ශ්‍රමණ භාවයේ ඇති කරන ඊළඟ ಗುಣධර්ම තුන තමයි කය, වචනය, සිත සංවර කර ගැනීම. ඒත් මේ අත්තන්ටත් එහෙමයි. දැන් අපි මුලින්ම දේශනාව ආරම්භ කළේ අපි දෙපක්ෂයේම යන්නේ එකම ආර්ය ස්ථාංගික මාර්ගයේ. මේ දේශනාව මේ ජීවිතවලට ගලප ගන්න බැරිද? පුළුවන්. එතකොට දැන් පවට ලැජ්ජාව ඇති කර ගැනීම ගිහි අයටත් හොඳයි, පැවිදි අපටත් හොඳයි. ඒ වගේම කය වචනේ සිත සංවර කර ගැනීම අපටත් හොඳයි, ඔබලාටත් හොඳයි. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා, "හා දැන් අපි ශ්‍රමණ භාවයේ ඇති කරන විරියොත්ප්ප දෙක ඇති කරගත්තා. කයයි වචනයයි සංවර කර හිතයි සංවර කරගත්තා. ඒ දැන් ඇති. එහෙනම් මේ ටික මැදෙයි මේ ටික නිවන් පිණිස උපකාර වෙයි කියලා හිතාගෙන ඉන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඊළඟට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න ඕන. ශ්‍රමණ භාවයෙන් ආමන්ත්‍රණය කරන්ඩ සමුන් හඳුන්වලා දෙන්න මේ ටික ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟට මොකද්ද කිව්වේ? ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට ඕන. මොනවද ඉන්ද්‍රිය කියලා කියන්නේ? ඉන්ද්‍රිය කියන වචනේ තේරුම මොකද්ද? ඊශ්වර භාවය කියන එක. දැන් බලන්න චක්ඛේන්ද්‍රිය, සෝතේන්ද්‍රිය, ගානේන්ද්‍රිය, ජීවේන්ද්‍රිය, කායේන්ද්‍රිය, මනේන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය ධර්ම ටික පින්නතුනේ සංවර වෙන්න ඕන. අපි හිතමු කෙනෙක් දැන් හොඳට ප්‍රාණඝාතය කරන්නේ නැහැ. අදත්තා දාණය කරන්නෙත් නැහැ. කාමිත්‍යාචාරයක් නැහැ. මුසාවාදත් නැහැ. ඒ වගේම මත්පැන් පාන නැත්නම් සුරාපානයක් නැහැ. පංච සීල ප්‍රතිපදාව ඉතාම හොඳට ආරක්ෂා කරන. නමුත් ඇහෙන් රූප බල බලා කෙලස් වගුරුවනවා නම් එන පරිපූර්ණ සීලයක් බවට පත් වෙනවද? නෑ. ඒ වගේම කනෙන් ශබ්ද ආසාසා කෙලස් වගුරුවනවා නම් එතන නියම සුපිරිසුදු සීලයක් සීල විසුද්ධියක් බවට පත් වෙන සීලයක් එතන නැහැ. ඊළඟට පින්නතුනේ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් මේ විදිහට මේ ඉන්ද්‍රයන් අසංවර කරගෙන අර පංචින දැක්කට ඒකේ නියම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මුලින් අපි පංච සීලේ රකින්න ගමන් ටික ටික මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස සංවර කරගන්න මහන්සි ගන්නට ඕන. පින තුල දන්නවනි සතර සංවර සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය සත්‍ය සංසිත සීලය මේ සිල් හතරම සම්පූර්ණ වුණොත් තමයි පින්නතුනි ඒක සීල විසුද්ධියක් බවට පත් වෙන්නේ සීල විසුද්ධිය කියලා කියන්නේ දැන් මේ පින්නතුල්ලා දාන්නවා නිවන් අවබෝධ කරගන්නට සත්‍ය විසුද්ධිය සම්පූර්ණ කරන්නට ඕන සත්ත්ව විසුද්ධිය කියලා කියන්නේ සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධින් සම්පූර්ණ කරන්නට ඕන. මේක එහෙම උඩින් පල්ලි යන්නට බෑ. ඒ කියන්නේ සීල විසුද්ධිය නැතුව චිත්ත විසුද්ධියට යන්න බෑ. චිත්ත විසුද්ධිය නැතුව දිට්ඨි විසුද්ධියට යන්න බෑ. ඒතර මේක අනුපිළිවෙලින්ම යන්නට ඕන. එනිසා පින්නතුනි සීලය පරිපූර්ණ නැත්නම් චිත්ත විසුද්ධියක් ඇති වෙන්නේ නැහැ. එනිසා සීලයට චිත්ත විසුද්ධියට උපකාරයි පරිපූර්ණ මෙහික්මීම. පරිපූර්ණ හික්මීම කියලා කියන්නේ මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරනවා. ඒක ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස සංවර කරගන්නවා. ඊළඟට පින්නතුනේ සත්‍ය සංසිතසිය. ඒ කියන්නේ දැන් වික්ෂුන් වහන්සේ නම විනය පිටකයේ සඳහන් වෙනවා මොන තරම් සිල්වත් වුණා. ඒ වික්ෂුන් වහන්සේ දැන් සිව්පසේ පරිභෝග කරනවානේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන මේ සිව්පසේ. මේ සිව්පසේ පාවිච්චි කරනකොට ප්‍රත්‍යක්ෂා කලේ නැත්නම් ඒ වික්ෂුන් වහන්සේ දායකයන්ට නායකාරෙක් වෙනවා කියන්නේ. මොනතරම් සීලවන්ත වුණත් ප්‍රත්‍යවේක්ෂාව කරන්නට ඕනේ. ප්‍රත්‍යවේක්ෂාව කියලා කියන්නේ දැන් අපි චීවරයක් ගත්තාම චීවරේ පොරවනකොට මේ ඇත්ත වගේ නෙවෙයි. මේක පොරවන්නට ඕන මා මේ චූර පොරවන්නේ මේ ලස්සන වෙන්නවත් වෙන වෙන දෙයකටවත් නෙවෙයි. මේ මෙස්සංගෙන් මදුරුවන්ගෙන් වන පීඩාව වළක්ව ගන්න, අවුවෙන් වැස්සෙන් සීතලෙන් වන පීඩාව වළක්ව ගන්න, ලැජ්ජ ඇතිතන් වසා ගන්නට මෙන්න මේ ප්‍රයෝජනේ මහානකම පවත්වාගෙන යන්ටයි මම මේ ජීවරේ පරිභෝග කරන්නේ කියන ප්‍රත්‍යක්ෂාක් නුවණින් අපි මේ සූර කරවන්නට ඕන. එහෙම නැති වුණොත් කොච්චර සිල්වත් වුණත් එයා දායකයන්ට නායකාරයෙක් වෙනවා. ඉතින් පින්නතුනේ මේ හැම තැනම බුදුරජාණන් වහන්සේ ගන්නන්නේ සිහිය නුවණ දෙක වැඩෙන්න ඕන. සිහිය නුවණ දෙක නැතුව මේ ගමනේ යන්න පුළුවන් කමක් නැහැ. පින්ඩපාතේ එහෙමත් ලබා ගන්න කොටත් එහෙමයි දානය වළඳනකොට මා මේ ආහාරය වළඳන්නේ මාගේ ජීවිතේ පවත්වා ගැනීම පිණිසයි මදේ වඩන්ටවත් ඇඟ තර කරගන්නටවත් වෙනස් වෙනස් අඩුතැන් පුරවන්නටවත් ලස්සන කරගන්නටවත් වෙන දෙයකට නෙවෙයි මාගේ මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්නටයි මම මේ ආහාරය වළඳන්නේ කියලා සත්‍යේක්ෂානුවණින් ආහාරය වළඳන්න ඕන. දැන් පොහොය දවසේට මේ පින්න තුල සිල් සමාදන් වෙනවා. එදාට සිල් රෙද්ද අඳින්න පුළුවන් අපට ওই විදිහට. අනේ මම මේ සිල් රෙද්ද පරිහරණය කරන්නේ, පරිභෝග කරන්නේ. මේ නැති මැදුරුවන්ගෙන් වන පීඩාව ලක්ක ගන්න, අවුයෙන් වැස්සෙන් වන පීඩාව ලක්ක ගන්න, ලැජ්ජ ඇති තැන් වසා ගන්න. මේ විදිහට මේ ඇඳුමේ අවශ්‍යතාවය සලකලා අපි එදාට මේ ඇඳුම අඳිනවා නම් පින්නතුනේ ඒක කොච්චර වටිනවද ඒක ප්‍රත්‍ය සංනිශ්චිත සීලයේ බවට පත් වෙනවා. අනිත් දවසට උනත් ඒක හොඳයි මේ ඇඳුම පාවිච්චි කරන්නේ මොකටද අවශ්‍යතාවයේ සලකලා ඇඳුම පරිභෝග කරනවා නම් පින්නතුනි ඇඳුම අඳින්නේ මොකටද කියලා තමන්ට තේරෙනවා. දැන් සමහර අයට අද තමන් ඇඳුම අඳින්නේ මොකටද කියලා තේරෙන්නේ නැහැ. මොකද ප්‍රත්‍යේක්ෂාවක් ඇත්තෙම නැති නිසා. බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා හොඳට අපේ ජීවිතයට ගලප ගත්තාම මුළු ලෝකේම සංවර වෙනවා. මුළු ලෝකයේම යහපතක් සිද්ධ වෙනවා. ඊළඟට පින්නතුනි ආජීව පාරිශුද්ධ සීලය පින්නතුල දාන්නවා මේ තමන්ගේ ජීවිකාව ඉතාම හොඳින් පවත්වන්නට ඕන. මේ බඩගෝස්තරේ රැකගන්න වැරදි වැඩ කරනවා නම් වැරදි විදියට තමන්ගේ ජීවිතේ පවත්නවා නම් වැරදි විදියට දරුවන් වෙනුවෙන් හම්බ කරනවා නම් ඒකෙන් පින්නතුනේ පරිපූර්ණ සීලයක් ඒ තැනත්තාට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ සිල් හතරම සම්පූර්ණ වුණොත් තමයි ඒක නියම සීල විසුද්ධියක් බවට පත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා කයයි වචනයයි හිතයි සංවර කරගත්තා කියලා සෑහීමකටපත් වෙන්න එපා. මේ ඉන්ද්‍රිය ටිකක් සංවර කරගන්න ඕන ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ආයතන ටික. බලන්න පින්නතුනේ හොඳට නුවණින් කල්පනා කරපුවාම අපට තේරෙනවා මේ අපට පේන්න තියෙන මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හයෙන් තමයි අකුසල් රැස් මේ ආයතන හයෙන්ම තමයි කුසල් උපදවා ගන්නටත් පුළුවන්. මේ ආයතන හය රැක ගැනීමෙන් තමයි නිවන සාක්ෂාත් කර ගන්නටත් පුළුවන්. මේ ආයතන ටික අසංවර කර ගැනීම නිසා තමයි ඉපදී ඉපදී මෙරි මෙරි අනවරාග්ග සංසාරේ යන්නට සිද්ධ වෙන්නේ මේ ආයතන හය නිසාමයි. ඒ නිසා මේක තමයි අපේ ලෝකය. මේ ටික සංවර කරගත්තොත් හරියට හරි පින්නතුනි. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ මේ ටික තමයි. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා. දිවට රස විඳිනවා, කයට පහස ලබනවා, හිතට අරමුණු ගන්නවා. ඌට වඩා කිසි දෙයක් මේ ලෝකේ කිසිම කෙනෙක් කරන්නේ නැහැ. දැන් බලන්න ලෝකේ ලොකුම සල්ලිකාරයා ලෝකේ ලොකුම බලවතා ලොකුම උගතා මේ හැමෝම කරන්නේ දැන් මෙතන ඉන්න කවුරුවක්වත් මීට වඩා දෙයක් මේ ජීවිතේ කළා නැහැ කොච්චර වයෝවෘද්ධ වුණත් කාටවත් නැගිටලා කියන්න බෑ නෑ හාමුදුරුවෝ ඊට වඩා දෙයක් අපි කළා කියනවා. අපේ ජීවත් වීම කියලා කියන්නේ ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවට රස විඳිනවා, කයට නාසයට ගඳ සුවඳ විඳිනවා, කයට පහස ලබනවා, හිතට අරමුණු ගන්නවා. ඊට වඩා දෙයක් අපි කරලා තියෙනවා. ඊට වඩා දෙයක් අපි කරලා නැහැ. ඒකෝට බලන්න මේ චුට්ට කරගන්න තමයි අපි ඔය මහා පුදුම විදිහට බොරු කියන්නේ, ප්‍රාණඝාත කරන්නේ, අදත්තාදාන කරන්නේ, ඔය නොයෙක් නොයෙක් මහා ඊටාම භයානක දේවල් කරන්නේ මෙන්න මේ ආයතනයි සතුටු කරන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය මේ ආයතන හය සතුටු කරගෙන මේ සංවර කර ගැනීම ඒ ශ්‍රමණ භාවයේ ඇති කරන උතුම් ගුණ ධර්මයක්. තථාගතයන් වහන්සේ වදාරනවා හා හා දැන් මේ ටික ඇති අපි දැන් ලැජ්ජා බය දෙක අපිට තියෙනවා කයයි වචනයයි හිතයි සංවර වෙලා තියෙනවා ඊළඟට ඉන්ද්‍රිය ටිකක් දැන් සංවරයි මේ ඇති අපට කියලා හිතන්න එපා කියනවා තවත් ඉදිරියට යන්න ඕන කියන ශ්‍රමණ භාවයේ ශ්‍රමණේ කියලා හඳුන්වන්න තවත් ගුණ ධර්ම තියෙනවා ඒ තමයි භෝජනෙහි පමන දැනීම පින්නතුනි භෝජනෙහි පමන දැනීම කියලා කියන්නේ දැන් ඕනවට වඩා සාමාන්‍යයෙන් ප්‍රවෘද්ධිතයාට මුස්මෘතා වෙන්න කෑම කන්න පුළුවන් කමක් නැහැ. මේ භෝජනයේ අවශ්‍යතාවයක් මුලින් කිව්වා. මේකේ අවශ්‍යතාවයේ සලකලා Tamante යැපෙන ප්‍රමාණයට ඊළඟට ආහාර ගන්නට ඕන වතුර බොන්න පුළුවන් තරමට ඉඩ තියාගෙන බොහොම සැහැල්ලු විදියට මේ ශරීරයේ පවත්වා ගන්නට ආහාර ගන්නවා නම් ඒකත් ශ්‍රමණ භාවයක් ඇටියට තථාගතයන් වහන්සේ වදාලා. දැන් බලන්න පින්නතුනේ අපට ගොඩාක් මේ රොඩ ලෙඩ රෝග ඇති කරන්නේ මේ ආහාර වලින්. ඉතින් ආහාර ප්‍රමාණයට ගන්නවා නම් පින්නතුනේ ලෙඩ රෝග අඩුයි. දැන් බලන්න රාත්‍රී කාලයට දැන් සමහර රෝග තියෙන්න පුළුවන්. රාත්‍රියට ආහාර ගත්තාම වැඩි වෙන ඒවා. නමුත් එක වේලක් අපි මේ අඩු කරනවා නම් ඒ අඩු කරන අයට අපි හොඳට හොයලා තියෙනවා කෑම ටිකක් ගන්න අයට ලෙඩ රෝග අඩුයි. ඒ නිසා ඒක ලෞකික පැත්තෙන් ගත්තත් මේ කය පවත්වන්න සෑල්ලු ආහාරයක් ගන්නවන ඒක වටිනවා. ඒ වගේම නිවන් මාර්ගයටත් ඒක උපකාර වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළන හාමේ කියපු ಗುಣධර්ම අපට කියනවා. අපි ශ්‍රමණයෝ කියලා මෙතනින් සෑහීමකටපත් වෙන්න එපා. තවත් ඉදිරියට යන්න ඕනේ. ඒ තමයි තියෙන සති සම්පජාන්නේ. සති සම්පජාන්නේ කියලා කියන්නේ මේ සතිපට්ඨාන සූත්‍රේ කායානුපස්සනාවේ භාවනා රාශියක් තියෙනවා. ආනාපාන සතිය, ඊළඟට ඉරියාපත, ධාතු මනසිකාර, ඔය භාවනා අතර තියෙන භාවනාවක් තමයි සම්පජඤ්ඤ භාවනාව. සම්පජඤ්ඤ භාවනාව කියලා කියන්නේ හැම දෙයක්ම නුවණින් කරන්නේ. ඉදිරියට යන්නේ නුවණින්, ආපසු එන්නේ නුවණින්, වැසිකිළියට කැසිකිළියට යන්නේ නුවණින්, බොහොම කල්පනාවෙන්. බලන්න පින්නතුනේ අපේ මේ කල්පනාව නැති වෙනකොට අපේ අකුසල් සිද්ධ වෙන්නේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න මේ සිහිය නැති වෙනකොට අපේ අතින් යම්කිසි අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ සෑම අකුසලයක්ම සිද්ධ වෙලා තියෙන්නේ මොකක් නිසාද? සිහිය නැති නිසා. බොරු කිව්වා නම් බොරු කිව්වේ සිහිය නැති නිසා. ඊළඟට තවත් තවත් වැරදි කළා නම් වැරදි කළේ සිහිය නැති නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපට උගන්වන්නේ සිහිය නුවණ දෙක දියුණු කරගන්න. බලන්න සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා දින 7කින් නිවන් දකින්න පුළුවන් මෙන්න මේ ಗುಣධර්ම තුන තියෙනවා නම් මොනවද ඒ ආතාපි සම්පජානෝ සතිමා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්ට කලින් මෙන්න මේ කාරණා තුන කියනවා ආතාපි සම්පජානෝ සතිමා ආතාපි කියලා කියන්නේ දැඩි වීරියක් තියෙන්න ඕන. සම්පජානෝ කියලා කියන්නේ ප්‍රඥාවක් තියෙන්න ඕන. නුවණක් තියෙන්න ඕන. සතිමා කියලා කියන්නේ සිහිය තියෙන්න ඕන. මේ කාරණා තුන පරිපූර්ණ වශයෙන් තියෙනවා නම් තථාගතයන් වහන්සේ වදාරනවා දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන්. පින්නතුනි බුද්ධ වචනය අපට බැහැර කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළා නම් ඒක එහෙම්ම තමයි. ඒ නිසා දින 7කින් උනත් නිවන් අවබෝධ කරගන්න පුළුවන් මෙන්න මේ ගුණ ධර්ම තුල තියෙනවා නම් එතකොට සම්පජානය කියලා කියන්නේ හැම කරන හැම වැඩක්ම ප්‍රඥාවෙන් නුවණින් තමයි කරන්නේ. ඉදිරියට යන්නේ ආපස්සට එන්නේ වැඩි පිළියෙල කැටිලියට යන්නේ ආහාර පාන ගන්න ඊළඟට නාන්නේ හැම දෙයක්ම නුවණින් කරන්නේ. නුවණින් කරනකොට පින්තුන සිහියත් වැඩෙනවා. මේ සති සම්පජාන්‍ය දෙක එකට යන දෙකක්. ඒවට කියන යුගනද්ද ධර්ම කියලා. යම් කිසි තැනක සිහිය තියෙනවා නම් එතන ප්‍රඥාව තියෙනවා. යම් කිසි තැනක ප්‍රඥාව තියෙනවා නම් එතන සිහිය තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා ආ දැන් මං හිරියොස්සත් දෙකින් යොස්සයි, කයයි වචනයයි සංවරයි. ඊළඟට දැන් මගේ ඉන්ද්‍රියත් සංවරයි. ඊළඟට මං භෝජනේ පමණ දැනගෙන තමයි ආහාර ගන්නෙ. ඊළඟට මං ප්‍රතිසම්පජාඤ්ඤයෙන් ඉන්නවා කියලා සෑහීමකටපත් වෙන්න එපා කියන තවත් ඉදිරියට යන්න කියනවා. උන්වහන්සේ වදාහරනවා නියම විදියට ශ්‍රමණ භාවය තමන් ශ්‍රමණේ කියලා ලෝකයට ප්‍රකාශ කරන්න පුළුවන්නේ පංච නීවරණ යටපත් කරලා ඉන්නවා නම්. කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව කියන මේ නීවරණ ධර්ම යටපත් කරලා සහ මුලින්ම නැති කරනව තත්ත්වයට එනවා නම් එයාට තමයි ලෝකයට ප්‍රකාශ කරන්න පුළුවන් මම නිර්භීතව නැත්නම් ප්‍රකාශ කරන්න බැරි කමක් නැහැ. නමුත් නියම විදියට ප්‍රකාශ කළා වන්නේ මම ශ්‍රමණේක් මම බ්‍රාහ්මණේක් කියලා ලෝකයට නියම විදියට ප්‍රකාශ කළා වන්නේ මේ පංච නීවරණයට පත්කලොත්. පින්නතුනේ නීවරණ කියන වචනේ තේරුම මේ අත් හොඳට දන්නවා. බණහාලා හොඳට පුරුදු පිරිසක් නීවරණ කියන්නේ නිවන වළක්වනවා කියන එක. නිවන වළක්වන ධර්ම කීයක් තියෙනවද පහක් තියෙනවා ඒ තමයි මේ කාමච්ඡන්දය මේ කාම් කම්පටේට තියෙන ලොරකම බැඳීම ඉතින් බලන්න සමහර අයගේ ඔළුවේ තියෙන්නම මේක ඊළඟට ව්‍යාපාදේ ව්‍යාපාදේ කියලා කියන්නේ තරහව ඉතින් දැන් සමහර අය පැෂන් එකටත් මම නිතරම කේන්ති යනවා කියනවා ඉතින් ඒක පින්නතුනි කියන්න තරම් හොඳ දෙයක් නෙවෙයිනේ. කේන්ති යනවා කියන එක කොහොම හරි යටපත් කරගන්න ඕන දෙයක්. මොකද මේ ව්‍යාපාදයේ කියලා කියන්නේ නිවන වළක්වන අකුසල ධර්මයක්. දැන් බලන්න අපට යටපත් කරන්න තියෙන මූලික අකුසල ධර්ම තුන තමයි চৈতසික තුන තමයි රාග, ద్వේෂ, මෝහ. ද්වේෂය යටපත් කරන්නේ නැතුව අපට අදේශය ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. කුසල මූලයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ද්වේෂය කියලා කියන්නේ පිළිණු වෙච්ච ආහාරයක් වගේ. පිළිණු වෙච්ච ආහාරයට පින්නතුනි කිසිම කෙනෙක් ක්‍රිය කරන්නේ නැහැ. ත්‍රිසංගත සතෙක් දැන් බල්ලෙකුට පිළිණු වෙච්ච ආහාරයක් දුන්නොත් කනවද? කන්නේ නැහැ. සුනකේක්වත් කන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි දේශයෙන් යුක්ත පුද්ගලයා කෙරෙහි කිසිම ස්වභාවයක් නැහැ, ප්‍රියභාවයක් නැහැ. මූණ පුරා මේ ගති ඇති කරන්න පින්නතුනි මෙන්න මේ දේශය කියන සයිතිකේ නිසා. මේ තරහව කියලා කියන 아무තු දෙයක් නෙවෙයි මොකද්ද? සිතුවිල්ල. එතකොට බලන්න මේ තරහව අපි වැඩි ගණන් ගත්තේ නැතුවට මේ තරහෙන් තමයි පින්නතුනේ පංචානන්තරිය පාප කර්ම ඔක්කොම සිද්ධ වෙන්නේ. අම්මා මරන්නේ තරහෙන්, තාත්තා මරන්නේ තරහෙන්, රහතන් වහන්සේලා මරන්නේ තරහෙන්, බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේසලවන්නේ තරහෙන්. ඒ වගේම සංඝ බේදය කරන්නේ තරහෙන්. එතකොට බලන්න තරහා කියන මේ චෛත්‍යකේ අපිට පොඩියට තේරුණාට මහා භයානක চৈতසිකයක් තමයි මේ ද්වේෂය කියන চৈতසිකයේ සිටුවිලි. ඒ නිසා මේක යටපත් කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි මෛත්‍රිය, ඉවසීම මෙන්න මේ වගේ ಗುಣධර්මයන් පුරුදු කරමින් අපි මේ ව්‍යාපාද කියන නීවරණය නැති කරන්න මහන්සි ගන්න ඕනේ. තීන මිද්දේ ගැන මේ අත දන්නවා. ඊළඟට පින්නතුනේ තීන මිද්දේ කියලා කියන්නේ මේ කයේ සිටේ තියෙන කම්මැලි භාවය කියන්නේ චිත්තචෛතසිකයන්ගේ තියෙන කය කියලා කිව්වෙ මෙතන මේ මේ අපිට පේන්න තියෙන කයට වඩා මේ චිත්තචෛතසිකයන්ගේ මැලි භාවයට තමයි මෙතන තීන විද්ද කියලා කියන අලසකම ඊළඟට පින්නතුනි ඊළඟට අපි කියන උද්දච්ච කුක්කුච්ච මේ පසුතැවිල්ල ඊළඟට නොසන්සුන්කම මේවා තියාගෙන මේ නිවන් මාගේ යන්න පුළුවන් කමක් නැහැ ඊළඟට විචිකිච්ඡාව මේ බුද්ධ ආදී අටතන පිළිබඳව සැකසියාගෙන මේ මාර්ගය යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ නීවරණ ධර්මත් යටපත් කරන්නට ඕන. සින්වහන්සේ මේ නීවරණ පහට ලස්සන උපමා පහක් පැහැදිලි කළා. දැන් කාල වේලාව මදි. උන්වහන්සේ වදාරන ණයට ගත්ත කෙනෙක්. ඒ ණය අරගෙන ඒ ණයෙන් පොහොසත් වෙලා මොනවා හරි ව්‍යාපාර කරලා ණයක් ගෙවාගෙන තමන්ගේ දරු පවුලත් හොඳට රැකගෙන හොඳට සතුටෙන් ඉන්නවා වගේ ආ කාමච්ඡන්දේ දුරලලා සන්තෝෂයෙන් ඉන්නවා කියනවා. පින්නතුනේ මේ කාමයට තියෙන බැඳීම හිතෙන් අයින් වුණාම හරි සතුටක් සන්තෝෂයක් දැනෙනවා. ව්‍යාපාදේ හරියට අර රෝගියෙක් ළඩ වෙලා ඉන්න රෝගියෙකුට කිසි දෙයක් කන්න බෑ. නමුත් මේ රෝගයෙන් සහ මුලින්ම සුවපත් වෙලා එයා හැම ආහාරයක්ම අරන් සතුටෙන් ඉන්නවා වගේ ව්‍යාපාදේ අයින් කළා සතුටෙන් ඉන්නවා කියනවා. ඊළඟට පින්නතුන් හිරකාරයෙක් බලන්න හිරකාරයා හිර වෙලා ඉන්නකන් දුක හිරෙන් නිදහස් වුණාම යාට මහා සන්තෝෂයක් දැනෙනවා. තීන මිද්දේ අයින් කරාම අන්න ඒ වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාारण ඒ කාලේ දාසයෝ හරියට හිටියා. මේ දාස භාවයෙන් මිදුණට පස්සේ පුදුම සතුටක් දැනෙනවා. හරියට උද්දච්ච කුක්කුච්චය ඒ වගේ කියනවා. ඒ වගේම පින්නතුනි ධනවත් මගියේ කිසිම ඒ ධනවත් ඒ කියන්නේ සල්ලි තියෙන කෙනෙක් දීර්ඝ මාර්ගයට යනකොට එයාට ඒ දීර්ඝ මාර්ගය ඉතාම හොඳින් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් සල්ලි තියෙන නිසා. එයා සන්තෝෂයෙන් ඒ ගමන නිවා කර ගන්නවා වගේ විචිකිච්ඡාව නැති කෙනා බොහොම සතුටින් ඉන්නවා කියනවා. එනිසා මේ පංච නීවරණ ධර්ම තියෙන්න තියෙන්න අපට අසහනයමයි ඇති වෙන්නේ. අපට අසහනකාරී ස්වභාවයන් ඇති වෙන්න ප්‍රධානම දේ තමයි මේ පංච නීවරණ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරන මෙතනෙමුත් සෑහීමටපත් වෙන්න එපා. තවත් උන්වහන්සේ වදාරන පඨම ද්විතිය තතිය චතුත්ථ ධ්‍යාන උපදව ගන්න. එතනෙමුත් සෑහීමටපත් වෙන්න එපා. ඊළඟට අර ත්‍රිවිද්‍යාවන් නැති කර ගන්නට. අන්තිමට තථාගතයන් වහන්සේ වදාරනවා කෙලෙස් බිඳුවක්වත් නැති ඒ ආසවක්ෂේ ඥානෙ ඇති කරගෙන මේ සංසාරයෙන් අත මිදෙන්න එහෙම අත මිදිච්ච කෙනාට නිර්භීතව පැහැදිලිවම යාට කියන්න පුළුවන් මම ශ්‍රමණේ කියලා යාට හඳුන්වලා දෙන්නත් පුළුවන්. ඒ වගේම ලෝකයායව හඳුන්වගන්නේ මේ ශ්‍රමණයන් වහන්සේ නමක් කියලා. ඒ නිසා පින්නතුනි ශ්‍රාවකෝ ඔබටත් මේ දේශනාව බොහොම වැදගත්. මොකද සමහර අය හිත කියනවා අපි කාටවත් වැරදි කරන්නේ අපි ඔය දුරාචාර වැඩ කරන්නේ. ඒ නිසා අපි තින්කම් කරන්න අපි පන්සල් ගාන යන්න. භාවනා කරන්න අවශ්‍ය නැහැ. අපි මේ කිසි කෙනෙකුට කරදරයක් නැතුව ජීවත් වෙනවා කියලා. ඒක හරි කියමනක්ද වැරදි කියමනක්ද? ඒක වැරදි කියමනක්. දැන් මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා. ආ දැන් මම වැරදි කරන්නේ මම කාටවත් කරදරයක් කරන්නේ අපි පාඩුවේ ඉන්න අය. ඉතින් ඒ නිසා 아무තු පින්කම් අපට අවශ්‍ය නැහැ කියලා තමන්ගේ ගෙදරට වෙලා ඔහේ ඉන්න අය පින්නතුනේ නියම ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මනුස්ස ජීවිතයක් ලබාගත් මේ මොහොතේ වැඩි වැඩියෙන් ශීඝ්‍රගාමීව පළවෙනි තැන දෙන්න ඕනේ පින්නසුනි මේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලප ගන්න. දැන් මේ ජීවිතයේ මිනිස්සේ ඊළඟ ජීවිතයේ පින්නසුනි පිරිසං අපායට ගියොත් අවීචි මහා නරකයට ගියොත් කාටවත් එහෙම යන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. දැන් බලන්න පිරිසං අපායට ගියොත් ඒ තිරිසං සතාගේ දැන් ගෙදර බල්ලෝ බලලු ඉන්නවනේ. මේ බල්ලාගෙන් මේ බලලාගෙන් කුසලයක් සිද්ධ වෙනවද? මෙයාගෙන් සිද්ධ වෙන්නේම අකුසල්. ඉතින් මෙයා එතනින් චුත වෙලා ආය යන්නේත් අපායට. එතකොට පින්නතුන් තිරිසන් අපායට වැටුනොත් ආයේ ගොඩ එනවා කියන එක ලේසි නෑ. ඒ නිසා මේ ලැබਿੱච්ච මනුස්ස ජීවිතයෙන් උපරිම ඵල නෙලා ගන්නත් අපි හැමෝම මහන්සි ගන්නට ඕන. ඒකයි බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේදී පැහැදිලි කළේ මේ මිනිසත් බව කනකැස් දෑවා වියසුදුරෙන් ආස බලනවා වගේ දුර්ලභ දෙයක් තමයි මේ මනුස්ස ජීවිතය. ඒ නිසා මේ පින්වත් සෑම දිනාටම තථාගතයන් වහන්සේ මේ අස්සපර සූත්‍රයෙන් දේශනා කොට වදාළ හිරියොත් අපදික හොඳට ඇති කර ගන්නට ලැබේවා. ඒ වගේම කය වචනය සිත සංවර කර ගන්නට, ඒ වගේම ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට මේ භෝජනේ පවා පමන දැනගෙන අනුභව කරන්නට සති සම්පදන්‍ය දෙක ඇති කර ගන්නට අපිව කෙලසෙන අපිව නැති කරන අපිව විනාශ කරන මේ පංච නීවරණ ධර්මයන් යටපත් කරන්නට චිත්ත සමාධියක් ඇති කරගෙන පතම දුක්ඛය සතිය චතුත්ථ සමාධිය නැති කර ගන්නට ඒ වගේම පුබ්බේ නිවාසානුස්සති ආදී ඥානයන් ඇති කර ගන්නට ඒ වගේම අපේ එකම ඉලක්කය එකම බලාපොරොත්තු වන ඒ සියලුම දුක්ඛයන්ගෙන් අත මිදී ඒ අමා මහ නිවන් පිණසම අපේ සිත යොමු වේවා ඒ තුලින් අපට අපි බලාපොරොත්තු වෙන ඒ අමා මහ නිවනම සාක්ෂාත් කරගන්නට ලැබේවා ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. එනිසා මේ දේශනාව හරිම වටිනා දේශනාවක්. සාමාන්‍යයෙන් ජීවිතයේ ඉඳලා නිවන දක්වාම යන උතුම් දේශනාවක්. දේශනාව සඳහන් වන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ පින්නතුන්ලාට නැවතත් කියවලා අර්ථ හදාගන්න පුළුවන්. මේ සූත්‍රයේ නම මොකද්ද? මහා අස්සපුර සූත්‍රය. එතකොට පින්නතුනි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පානදුර හිරණ අනෝමානිවසේ පදිංචි ප්‍රේමා අබේසිංහ මහත්මාව සෝමචන්ද්‍ර අබේසිංහ මහත්මයා වෛද්‍ය සුමුදු අබේසිංහ එවැගේ වෛද්‍ය බෝධිනී අබේසිංහ සුලන අබේසිංහ වෛද්‍ය ඉන්ද්‍රිවරි අබේසිංහ එවැගේම ගයන්ත කොඩිකාර කියන ඒ පරීක්ෂණ විද්‍යාඥ ගයන්ත කොඩිකාර කියන මෙන්න මේ අයගේ දායකත්වයෙන් තමයි අද මේ පින්කම සිද්ධ කෙරෙන්නේ. ඒ නිසා දෙමාපියන් ඇතුළු මේ දුවා දරුවන් සෑම කෙනෙක්ම සතරට පස්වන්නට ඕන. ගාම්භීර පුණ්‍ය නිදානයක් අපි නිදාන්ගත කරගත්තා. මේ කුසලය අපට අමා මහ නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ඒ වගේම අද පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා MDJ Gunatilaka, Alice Gunatilaka, LD Abeysinghe Karunawathi Abeysinghe කියන මේ දෙමාපියන්ට ඒ වගේම නැන්සි නෝනා ගුණතිලක නැන්දනිය කුසුමා අබේසිංහ වයලට් දොඩංගඩ සෝරිය ඒ වගේ මෛත්‍රී රත්න ජයසිංහ කුසුමා කුලිකාර මාලා කුලිතුවක්කු කියන මේ ඥාති මිත්‍රාදීන්ට මේ මව්පිය සහෝදර සහෝදරි ආදී මේ ඥාති මිත්‍රාදීන්ට කාන්තේ මේ පින් පෙනේවා ඒ ඇත්තන්ට මේ පින නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඒ වගේම පින්නතුන්ලා අපට දෙස් දෙස් ප්‍රාර්ථනා කරනවා. බෞද්ධා නාලිකාවේ ගෞරවනීය සභාපති දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රදාන නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සැමට සෙත් පතනවා. මේ ධර්ම සේවය ඉතාම හොඳින් කරගෙන යෑමට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා සැලසේවා කියන මෛත්‍රිය චින්තනයේ පින්නතුන්ලාගේ කියනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා සම්බන්ධ වන සියලු දෙනාටමත් ඒ පවුල් වල සෑම දිනාටමත් ලංකා වාසී ලෝක වාසී සමස්ත බෞද්ධ ජනතාවට සමස්ත ජනතාවට ඒකාන්තයෙන් මේ කුසල් පීඨාවක් දෙවියන් සහිත අප සෑම දිනාටම ජාතියක් දරාවක් වියාදියක් මරණයක් නැති සියල්ලෙන් වෙන් වූ අජාති අජර අවියාදි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්ට ලැබේවා ලැබේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නේ.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 ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ළඟා කරගන්නට දේශකයන් වහන්සේට මේ සියලු කුසල් දාම් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින්